ගිහි වත පැවිදිව නිවන් මඟ වැඩීමට බලාපොරොත්තු වන ඔබ ගිහිව සිටින කාලයේදී ගිහිවත සම්පූර්ණ කිරීම පැවිදි නිවන් මඟ වැඩීමට පහසුය. ඔබ ගිහිවත සම්පූර්ණ කර නොමැතිනම් නිවීමේ අරමුණ සඳහා පැවිදීමට ඉක්මන් නොවන්න. ගිහිවතේ තිඹිරිගය ගමේ පන්සලය. පන්සලේ සුවාන් වහන්සේලාගේ ස්වභාවයත් විවිධ වුවද ඒවා ඔබට අදාළ නොවන බව සිතන්න. අනිත්‍ය ස්වභාවය නිසා විවිධත්වයක් ඇතිවීම ස්වභාවිකය. අප පුදුම විය යුත්තේ එසේ නොවුනොත්ය. අනුන්ගේ වැරදි ඔබ අතහරින්න. ඔබ ඔබේ අරමුණ කරා යන්න පන්සලේදී හැමෝගේම සේවකයා දාසයා ඔබවන්න. නිදහසේ ජනතාවට වදින්න පුදන්න සිල් පිරිසට සිව්පසය සපයන්න ඔබ මැදිහත් වන්න. අනුන්ගේ පැමිණීම දායකත්වය ඔබ නොසොයන්න. ඔබේ අරමුණු දෙසා වෙහෙසවී සියල්ල කරන්න. හැමගේම සිත් තුළ ඇතිවන කරුණාව මෛත්‍රියෙන් ඔබ ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ලෝකයට හොරෙන් ශක්තිමත් කරගන්න. ඔබ සිදු කරන සෑම ක්‍රියාවකට අනිත්‍ය දකින්න. ඔබ මැදිහත්ව කළද එහි මුල් තැන අන් අයට දෙන්න. අත්හැරීම පුරුදු කරන්න. සෑම සතුටු කර ඒ පිනෙන් ඔබ ශක්තිමත් වන්න. දායකයන් උදෙසා බෝධි පූජා, පෙරහැර, කටින පින්කම්, දානමාන සංවිධානය කොට ඔබ ඒ වාගේ අනිත්‍ය පමණ දකිමින් ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වන්න. අනුන්ගෙන් කුස පුරවා ඔබ निराහාර ඒ බව අන් අයට නොහඟවන්න වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා සිටිනම් උන්වහන්සේලාට උපස්ථාන කර උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න සමාජ සේවයට කැපවී අනුන් සතුටු කොට අනුනට සේවයක් කොට ඔවුන්ගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න ලාභයේ කීර්තිය ප්‍රධානත්වය නොව තම ඉලක්කය නිවන් මඟ කියා අරමුණු සිහි කරන්න ලෝකයට කොතෙක් මහන්සි වී වැඩ කළාද පොඩ්ඩ වැරදුණු විට ලැබෙන්නේ ගල් මුල් දොස් බව ඔබ දකින්න. විවේචන අසත්පුරුෂකම් නොසලකා හැරීම ලෝකයේ ස්වභාවයව දකින්න. අප පුදුමිය යුත්තේ ඒවා නොමැතිනම් බව සිතන්න. අනුන්ට සේවය කරමින් අනුන්ව සතුටු කරමින් ಗುಣ අගුණ අසමින් අනිත්‍යය දකින්න. ලෝකයේ ස්වභාවය මෙනෙහි කරමින් ලෝකයෙන් ගත හැකි සියල්ලෙන් ඔබේ ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න. රෝගින්ට උපස්ථාන කිරීමට මැලිනවන්න. රෝගියෙක් යනු දේව දූතයෙක් බව දකින්න. රෝගියාගේ කයේ ස්වභාවය ඔබ විඳින වේදනාවේ ස්වභාවය. රෝගයේ ස්වභාවය ඔබටද පොදුව සිතන්න. ඔබේ ස්වභාවයද එයම් බව දකින්න. ඔහුට උපස්ථාන කර ඔහුගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. ඔබ මාස දෙක තුනකට වරක් මහා රෝහලකට, ළමා රෝහලකට, පිටකා රෝහලකට ලෙඩුන් බලන මුවාවෙන් යන්න. අසාධ්‍ය රෝගීන් සිටින වාට්ටුවල ඇවිදින්න. ඔබ රෝගීන්ගේ දුක බෙදා ගැනීමට නොයන්න. වේදනාවෙන් ලතෝණින් දෙමින් ඔබට ඇසෙන හඬ ඔබේම හඬ බව අවබෝධ කරගන්න. පිළිකා රෝහලේ හිසකෙස් ගැලවී ගිය පියවරු ඉවත් කළ රෝගී පින්වතුන් ඔබ කමඨහන් කරගන්න. හින්දි සිනමාවේ ස්වරූපීම ශිල්පිනියටද ශිල්පියාටද මෙම ස්වභාවය පොදු බව දකින්න. ඔබේ සිතට නිතර රාග සිත් ඇතිවේ නම් ඔබ කාන්තා රෝහලකට ගැබිනි වාට්ටුවකට ලෙඩුන් බලන වේලාවට යන්න. දරු ප්‍රසූතියට සූදානම් සහෝදර මව්වරුන්ගේ වේදනාත්මක හැසිරීම රටා ඒ අයගේ ස්වභාවය මනුෂ්‍යත්වයෙන් සහෝදරත්වයෙන් දකින්න එය ඔබගේ රාගසිත මරා දමනු ඇත. පාරිභෝගික විසිතුරු ලෝකේ ඔබ මුලා කරන රසනහර පිනා යන පාරිභෝගික ද්‍රව්‍ය පිරීගත් සුපිරි වෙළඳ සංකීර්ණවල සෑම ආහාරයක්ම මේ කය පෝෂණය කිරීම සඳහාය. දකින්න. කිසිම රාක්‍යයක ඇති විසිතුරු දවටනයක බහලූ සනීපාරක්ෂක තුවා ඇත්තේ කුමන අපද්‍රව්‍යයක් සඳහාදැයි නුවනින් දකින්න. මලු පුරවා කරත්ය තල්ලු කොට උජාරුවට බඩු ගෙනියද අප සෑම පෝෂණය කරන්නේ අපවිත්‍ර ශරීරයක් බව දකින්න. හැම දෙයක්ම කමටහන කර ගැනීමට ඔබ දක්ෂවන්න. ඔබ බස් එක යනවා නම් ඔබ වාඩිගත් අසුන සුදුසු ඕනෑම අයෙකු වෙනුවෙන් දීමට මැලිනවන්න. ඔබ කතරගමට යාමට කොළඹින් බස් එක නැග පාන දොරට ලං වෙද්දී ඔබගේ අසුන් සුදුසු යමෙකුට ලබා දීමට අවශ්‍ය හොත් ඔබ එය පරිත්‍යාග කරන්න. තව යෑමට ඇති දුර ගැන නොසිතන්න. ඔබේ සැප අන් අයගේ ඌමනාව උදෙසා කැප කරන්න. අන් අය ඔබට අවඥාවෙන් සිනාසුනිද එය නොහතකන්න. සේවය ලැබුණු කෙනාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. ඔබේ නිවන් මඟ උදෙසා ලෝකයාගෙන් ගත හැකි ශක්තිය ඔබ උපක්‍රමශීලීව නිදහසේ ලබා ගන්න. අනුන්ව ආමිෂයේ යොදවමින් ඔබ ප්‍රතිපත්තිය වඩන්න. ලෝකේ මුලාකොට ඔබ ලෝකෙන් එතර වීමට මඟ හදාගන්න. නිවන් මඟ සොයාම ලෝකයේ ඇති ආත්මාර්ථකාමීම ක්‍රියාව සිතන්න. සියල්ලන් අත්හැර සියල්ලන්ම කමඨහනක් කොටගෙන ඔබ ලෝකෙන් එතරවන්න. ඔබ සුවසේ ලෝකෙන් එතරීමට දක්ෂ වූවොත් ලෝකයාගේම යහපත උදෙසා ලෝකයාගේම පරමාර්ථය උදෙසා ඔබට මහන්සි විය හැකිය. පරමාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථකාමී වන්න. ইহත ක්‍රියාකාරකම් තුළින් ඔබ ලබන සතුට ආරස්සක දෙවියන්ටද අනුමෝදන් කරන්න. ඔබ යන ගමනේදී බාධක මගහැර ආරක්ෂාව සාසා ගැනීමට නොපෙනෙන බලවේගයද සතුටු කොට ඒ අයගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට උත්සාහ ගන්න. අත්හල දේවල් අත්හැරීමට අවශ්‍ය වේලාව පැමිණෙන තෙක් ප්‍රමාද කරන්න. ඉක්මන් නොවන්න වග බලා ගන්න. ඔබ හැම විටම ඔබේ සිතේ අවිචාරවත් බව ਵਿਚාරයට ලක් කරන්න. සිත විමසන්න. ඔබේ සිතට ඉහලින් ඇති ප්‍රඥාවේ ඇසින් নিরතුරුවම සිත සමග පිළිසඳරේ යෙදෙන්නේ ඇති වෙමින් නැති වෙන සිත ප්‍රඥාවෙන් ග්‍රහණයට ගැනීමට සියුම් ලෙස පුහුණු කරන්න. ඔබ තවමත් ගිහි පින්වතකි. ඔබේ ඉන්ද්‍රයන් කැමති හැම දෙයක්ම අත්දැකීමෙන් රසවිඳ බලා එහි අනිත්‍ය දකින්න. ඔබට ඒ නිදහස තමයි ඇත. අත් නොවිත අත් නොදැක අනිත්‍ය දකින්නට යාමෙන් ඔබට ඉදිරියේදී ප්‍රශ්න මතුවීමට හේතුය හැකිය. ඔබ වැඩියෙන් ආසා කරන කැමැති දෙයක් වෙතොත් නැවත නැවත ඒ දේ රස විඳ ඒ කැමැත්තෙන් මිදෙන්න කැමැති දේ අත්දකිමින් අත් විඳිමින් ආභෝධය ලැබමින් අනිත්‍යය දකිමින් අත්හැරීමට පුරුදු වෙමින් ගිහිවත සම්පූර්ණ කොට නිවන් මඟ වඩන්නට සසුන් කෙතට පියන ගන්න. ගිහි ජීවිතය තුළ ඔබ සිත පමණක් පැවිදි කරගන්න. ඔබ පුරුදු කරන්න. ආවම සම්පත් සමග හුදකලාව ගත කරන්න. ඔබ පරීක්ෂා කර බලන්න පාවාන් නොදා ඔබට ගල් බොරළු මත ඇවිදිය හැකිද කියා. ඇඳුම් කට්ටල දෙකකින් ජීවත් වෙන්න පුළුවන්ද කියා. ආහාර වේල් දෙකක් ඔබට පමණක්ද කියා. ඔබ කැමැතිම ආසා කරනම රූපයක් ඔබට අත්හරින්න පුළුවන්ද කියා. ඥාතින් ගේ දොර අතහැර ජීවත් වීමට හැකිද කියා. ඔබ ඉදිරියට එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ශක්තිය තිබෙනවාද කියලා. පිළිතුර ඔව්නම් පැවිද්දක් දැන් ඔබ සැබෑම සුදුසෙක්. ইহත අත්දැකීම් ගැලපෙන්නේ ජීවිතයේ තරුණ වයසේ සහ ඉන් ඔබට ගොස් ජීවිතාවබෝධයෙන් මේ ආත්මභාවයේදීම නිවන උදෙසා වීර්ය වඩන අදිෂ්ඨාන සහගතව නිවන් මඟ වැඩීමට හැකි පින්වතුන් පමණක් බව හොඳින් සිහියේ තබා ගන්නවා. ශාසනය ආරක්ෂා කර ගැනීමට මිනිස්ය දිව්‍ය බ්‍රහ්ම සුගති ප්‍රාර්ථනා කරන රට ජාතිය ආගම ආරක්ෂා කිරීමට බලාපොරොත්තුව පැවිදිවන පින්වතුන්ට ইহත ප්‍රතිපදාව අවශ්‍ය නොවන බව සලකන්න. මන්ද එම උතුමන් දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරන නොදැනුවත් භාවය නිසා ඉහත අරමුණු තුල සැප ඇතයි කියන බලාපොරොත්තුව තබාගෙන සිටින නිසාය. එවැනි උතුමන් ආරක්ෂා කර දෙන සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනයට ගනිමින් දක්ෂයා ලෝකෙන් එතර වීමට උත්සාහවත් විය යුතුය. ඔබ ලෝකෙන් එතර වීමට දක්ෂ වූහොත් එය ශාසනය ආරක්ෂා කරන ගෞරවනීය ස්වාන් වහන්සේලාටද මහත්ඵල මහානිසංස කුසලයක් වනවා ඒකාන්තයෙන්